මේ ධර්මදේශනා මාලාවේ ඊළඟ අංකයට තමයි අද අපි කමිලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම තමන් තුළ සිහිය දියුණු කරගන්න උත්සාහන්ත වෙන යෝගාවචරයෙක් එමත් නැත්නම් මේ සංසාරයේ බිය දක්නාසුළු මේ තමන්ගේ සංසාරයෙන් මිදීම සඳහා යම්කිසි හිත තුළ උද්‍යෝගයක් උනන්දුවක් වීරයක් ඇති කරගත්ත යෝගාවචරයේ කොහොමද ටික ටික මේ බහරදෝර කාර්ය කාර්යයට අවතීර්ණ වෙන්නේ කියන එක භාගතුන් වහන්සේ ටික ටික මේ කායගත සති සූත්‍රයේ ඔස්සේ අපිට කියලා දෙනවා. කායගත සති සූත්‍රය විශේෂයෙන්ම කායानुපස්සනාව හා සම්බන්ධයි. දැන් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ අනුපස්සන හතරක් ප්‍රධාන වශයෙන් සඳහන් වෙනවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වශයෙන්. දැන් කායගත සති සූත්‍රය සම්පූර්ණයෙන්ම කායානුපස්සනාව විස්තර කළ දෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට කාය මේ සතිපට්ඨාන සූත්‍රයේ එන කායානුපස්සනාවේ අන්තර්ගත සියලුම කර්මස්ථාන මේ කායගත සති සූත්‍රයේ අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව ධ්‍යාන වැඩිම සම්බන්ධයෙන්ුත් මේ කායගත සති සූත්‍රයට අන්තර්ගත කරලා තියෙනවා. ඒක තමයි මෙතන තියෙන සුවිශේෂත්වය. ඊට අමතරව කායගත සතියේ තියෙන ආනිසංස වටිනාකම බුදුරජාන් වහන්සේ විවිධ උපමා උපමේයන් ගෙනහැර පාමින් අපිට පෙන්ලා දෙනවා. දැන් යම්ස කෙනෙක් සංසාර දුකින් අත මිදෙන්න ඕනය මේ සංසාර දුකමම විඳ ඇතිය මේකේ නැවත නැවත ඉපදී ඉපදී මැරි මැරි යාමෙන් කිසි පළක් ප්‍රයෝජනයක් නැහැ කියලා මුංචි හෝ Taman තුල යම් වැටහීමක් ඇති කරගෙන වන්දුවක් ඇති කරගෙන මේ ප්‍රතිපදාවට අවතීර්ණා නම් එයාට පටන් ගන්න වෙනවා Tamanගේ හිතේ සිහිය දියුණු කරන්න. මොකද මේ භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගය අපි පොතපත බලපු පමණින් අපේ සුතමේ ඥානය වර්ධනය කරගත්ත පමණින් බණ අහපු පමණින් අපි දැනුම් සම්භාරයක් අපේ හිතේ එකතු කරගත්ත පමණින් සම්පූර්ණ කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක එකතකින් මේ ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්න අපි තුල ලොකු උනන්දුවක් ඇති කරනවා. සඳහා ලොකු උත්සාහයක්, ඒ වගේම මේ මාර්ගයේ තියෙන නිවරද්දතාවය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් අපිට ඇති කරලා දෙනවා. හැබැයි අපි මේ වැඩේට ප්‍රායෝගිකව බහින්න වෙනවා. ඒතර මේ ප්‍රායෝගිකව මේ වැඩේ පටන් ගත්ත කෙනෙක්ට තමයි සම්පූර්ණව මේ කායගත සති සූත්‍රය ආමන්ත්‍රණය කරන්නේ. දැන් ප්‍රායෝගිකව මේ වැඩේ පටන් ගන්නකොට අපි පොඩ්ඩක් අපේ හිත දිහා සාමාන්‍ය පෘථග්ජන මනසක එදිනදා මේ ගිහි ජීවිතයක් ගත කරන අපේ හිතේ තියෙන ස්වභාවය පොඩ්ඩක් හිතලා බැලුවාම මේ හිත අතීතයේ වෙච්ච දේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් විවිධාකාර අන්දමින් පසුතැවෙමින් දුක් තැවුල් ඇති කරගනිමින් එහෙමත් නැත්නම් උද්දාමයටපත් වෙමින් අතීතය ඔස්සේ හැසිරෙන හිතක් අපිට තියෙනවා. ඒ වගේමයි අනාගත සිහිනමවමින් අනාගත සැලසුම් හදමින් අනාගතේ මේ මේ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා හිතමින් එහෙමත් නැත්නම් අනාගතේ වෙන්න පුළුවන් යම්කිසි වදුරක් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් හිතලා හිතේ අවිනිශ්චිත භාවයකට සංත්‍රාසයකටපත් වෙමින් ඉන්න ස්වභාවයකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ අතීත අනාගත අන්ත දෙකේ දෝලණය වෙමින් තමයි අපේ හිත සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් එතකොට මේ බඳු හිතකින් බෑ මේ භාගතුන් වහන්සේ පෙන්වන අතිශය සූක්ෂම ධර්මය අවබෝධ කරගන්න. ඉතින් එහෙනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ විවෘත කර ගැනීම සඳහා අපිට වමනා කරන යම් යම් කුසලතාවයන්, දක්ෂතාවයන් අපේම හිතේ ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි දැනටමත් තියෙන යම්කිසි අගුණ, දුර්වලතා දුරු කරගන්නත් ලොකු උත්සාහයක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට මේ කායගත සති සූත්‍රය මේ දෙපැත්තටම ආමන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ අපිට වමනා කරන මේ හිතේ ශක්තිය දියුණු කරගන්නත් ඒ වගේම දැනටම අපේ හිත ආකීර්ණ වෙලා තියෙන, ව්‍යාකූල වෙලා තියෙන, වික්ෂිප්ත වෙලා තියෙන විවිධාකාරමේ අතීතය අනාගතය මුල් කරගත්ත ඒ සිතුවිලි සමුදායෙන් අපේ හිත මුදව ගන්නත් හොඳ දොරක් මේ ద్వාරයක් මේ කායගත සති සූත්‍රය හරහා විවෘත වෙනවා. ඉතින් එතකොට මේකේ නිදාණය සැලකුවොත් මේක සිද්ධ වෙන්නේ භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවධිය එකයි. බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී උපස්ථාන ශාලාවට පැමිණෙනකොට එතන වැඩ සිටිය අනිකුත් ස්වාමින් වහන්සේලා මේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා ප්‍රශංසා මුඛයෙන් සාකච්ඡාවක් පවත්වමින් ඉන්නවා. ඉතින් භාගතුන් වහන්සේ මෙතනට පැමිණියාම ඒ භික්ෂුන් වහන්සේලා එම සාකච්ඡාව නතර කරනවා. එතකොට භාගතුන් වහන්සේ විමසනවා මම මෙතෙන්ට පැමිණෙන්න පෙර ආතුව මොන වගේ සාකච්ඡාවකද ඔබ වහන්සේලා නිරත වෙලා හිටියේ. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා අපි මේ භාගතුන් වහන්සේ විසින් මේ දේශනා කරපු මේ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා තමයි අපි ප්‍රශංසාමුඛයෙන් ඒකේ තියෙන ආනිසංස ගැන සාකච්ඡා කරමින් හිටියා. කියලා භාගතුන් වහන්සේට සැලකනවා. එතකොට තමයි බුදුරජාන් වහන්සේ තරන්දමකින් පෙළඹුමක් ගන්න, එළඹුමක් ගන්න <clears throat> මේ කායගත සති සූත්‍රය හොඳින් විස්තර කරලා දෙන්න. මොකද දැන් අපේ හිතාගෙන ඉන්න භාවනාවම නෙමෙයි ඒක අතරින් අපිට ඇත්ත වශයෙන් කරන්න තියෙන භාවනාව. අපි පොත්පත් වලින් බලලා අහලා විවිධ අන්දමින් අපි භාවනාවක් සම්බන්ධයෙන් අපේ හිතේ විවිධ සැලසුම් හදාගෙන ඉන්නවා. චිත්‍රයක් මවාගෙන ඉන්නවා. දැන් මේ කායගත සති සූත්‍රය භාගතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු සූත්‍රයක් නිසා අපිට ඒ දිහා හොඳට විශ්ලේෂණය කරලා බලද්දී ඒක හොඳට අපි විග්‍රහ කරලා බලද්දී මේ වැඩි යුතු මාර්ගය සම්බන්ධයෙන් හොඳ පැහැදිලි අර්ථකථනයක් මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙනවා. එතකොට කායගත සති සූත්‍රය බුදුරජාන් වහන්සේ විස්තර කරන්න පටන් ගන්නේ කතම් භාවිතාච භික්කවේ කායගත සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහනිසංසා මහණෙනි කෙසේ වඩන ලද මොන ආකාරයකින් දියුණු කරන ලද කායගත සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ කියන ප්‍රශ්නය නගලා තමයි බුදුරජාන් වහන්සේ ඒකට පිළිතුරක් වශයෙන් මේ කායගත සති සූත්‍රය දේශනා කරන්නේ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා දැන් අලුතෙන් අපි මේ දේවල් හොයන්න යනවා වෙනුවට මේ බුදුරජාන් වහන්සේ දැනටමත් පාර පෙන්නලා තියෙනවා බුදු නුවණින් දැකලා සර්වත්තා ඥාණයකින් දැකලා බුදුරජාණන් වහන්සේ අපිට පාරක් විවෘත කරලා පෙන්ලා දීලා තියෙනවා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර කුමක්ද? මොන විදිහේ ප්‍රතිපදාවක්ද පෙන්වන්නේ කියලා ටිකක් අපි බොහොම නිහතමානීව භාගතුන් වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ මම ඇවිල්ලා උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් කියලා ඒ බුද්ධ ගෞරවය ඇති කරගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන මෙම කටයුත්තට එළඹෙනවා නම් පෙළඹෙනවා නම් අවතීර්ණ වෙනවා නම් එතනින් අපිට ලොකු වාසියක්වත් වෙනවා. එහෙම නැත්නම් අපි අපේම ක්‍රම අත්හදා බලමින් විවිධ උත්සාහයන් දරමින් සෑහෙන කාලයක් අපත යවනවා. නමුත් බුදුරජාන් වහන්සේ දැනට කළ යුතු දේ, කළ යුතු ආකාරය, ක්‍රමෝපායන් බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමෝපායන් තමයි මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ. ඉතින් එතකොට මුලින්ම බුදුරජාන් වහන්සේ පටන් ගන්නෙ ආනාපාන සතියෙන්. ඒ කියන්නේ ආනාපාන සතිය ඊටාම සියුම් කර්මස්ථානයක්. අපේ උපන්දා පටන් හුස්ම ගැනීම සිද්ධ කරනවා. මේ හුස්ම ගැනීමටම අපේ අවධානය යොමු කළා ඒ තුලින් අපි තුල මේ වමනා කරන ගුණයන්, හැකියාවන්, කුසලතාවයන් වර්ධනය කරගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඉතින් මේ සඳහා සුදුසු ස්ථානයක් තෝරගන්න කියලා කියනවා. ඒ කියන්නේ වැඩි ශබ්ද බද්ධ නැති, අනිත් අය බාධා කරන්නේ නැති ටිකක් විවේකී ස්ථානයක් තෝරගන්න කියලා මුලින්ම සඳහන් කරනවා. ඊට පස්සේ මේ කය ඍජුව තබාගෙන හොඳට කොන්ද කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන උද්‍යෝගිමත් ආසනයක නැත්නම් වීර්ය ආසනයක වාඩි වෙලා නැත්නම් ඒක අපහසු නම් අපිට පුටුවක හෝ වාඩි වෙලා මේ කටයුත්ත පටන් ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ කටයුත්ත කොහොම පටන් අරගෙන අපි හොඳට කය තැම්පත් කරලා වාඩි වෙලා මේ ප්‍රතිපදාව ආරම්භ කරාට පස්සේ ආනාපාන සතියේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නාසිකාග්‍රයේ හිත පවත්තන්න. ඒ කියන්නේ මේ උඩුතලට උඩුතල ආසන්නේ නාසිකාග්‍රය ආසන්නේ එම ආසන්න ප්‍රදේශයේ අවධානය පවත්වන්න අවධානය පවත්වමින් මේ මොහොතේ සිද්ධ වෙන්නේ ආශ්වාසයක්ද ප්‍රශ්වාසයක්ද කියලා විමසෙල්ලෙන් ඉන්න. හිත අතීතයට ගියොත් අනාගතයට ගියොත් අපි පරාදයි. දැන් මේ කරන්න හදන්නේ ඒ හිත අතීතයෙන් අනාගතයෙන් මුදවලා මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන කායික ක්‍රියාවලියට අවදි වෙන්න. අපේ හිත නිරන්තරයෙන් මම කලිනුත් මතක් කළා වගේ මේ අතීත අනාගත අන්ත දෙකේ දෝලණය වෙමින් තමයි තියෙන්නේ. ඒ බඳු හිතක් මුදවා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් තමයි මේ අපේ කය නිරන්තරයෙන් සිදු කරන මේ ආශ්‍රාස ප්‍රශ්වාස ක්‍රියාවලියම කෙනෙක් උපයෝගී කරගන්නේ හිත වර්තමාණයට ගන්න. ඉතින් මේ කටයුත්ත බුදුරජාණන් වහන්සේ බොහොම සරල තැනකින් පහසු තැනකින් තමයි පටන් ගන්න තියෙන්නේ. මොකක්වත් අපිට කරන්න බැරි දේවල් මෙතෙන්දී මුලින් කියන්නේ නැහැ. මුලින් කියන්නේ සතෝ අස්ස සති සතෝ පස්ස සති. මේ ආස්වාසය සම්බන්ධයෙන් සතිමත් වෙනවා, සිහිය පිහිටුවනවා. ප්‍රස්වාසය සම්බන්ධයෙන් සතිමත් වෙනවා, සිහිය පිහිටුවනවා. මේ විදිහට කෙනෙක් හරියට මල් මාලාවකට මලක් ගානේ මලක් මලක් ගානේ අමුණනවා වගේ මේ පැමිණෙන පැමිණෙන ආස්වාසය පිට වෙන පිට වෙන ප්‍රස්වාසය ගැන දැනුවත් වෙනවා. ඉතින් උත්සාහවන්ත වෙනවා හිතට පුංචි අභියෝගයක් දෙනවා පුළුවන් ද මට එකම ආස්වාස ප්‍රස්වාසයක්වත් මගහරව ගන්නෙ නැතිව පැමිණෙන පැමිණෙන ආස්වාසය පිට වෙන පිට වෙන ප්‍රස්වාසය දැනගන්න. කියලා පුංචි අභියෝගයක් දෙනවා. ඉතින් මුලදී මේක හරි අමාරුයි. හිත හෙදුවනවා මෙහෙදුවනවා අතීතයට යනවා අනාගතයට යනවා. ඒ වගේම කයෙත් අතන මෙතන රිදෙනවා. හරි අමාරුයි. ඉතින් ඒ නිසා යම් යම් උපක්‍රම පාවිච්චි කරනවා. ආශ්වාසයක් කියලා දැනගන්නකොට ආශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රශ්වාසයක් දැනගන්නකොට ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් අපි මේවා ගණනය කරන්න පටන් ගන්නවා ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන වෙනුවට 1යි 1යි කියලා කියනවා ඊළඟ යුගලය එනකොට 2යි 2යි කියලා කියනවා ඊළඟ යුගලය එනකොට 3යි 3යි කියලා කියනවා මේ විදිහට අපි নানা ක්‍රම අනුගමනය කරමින් අපේ හිත මේ ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලියේ එකඟ කිරීම සඳහා යම් ප්‍රයත්නයක් දරනවා. ඉතින් මේක ප්‍රායෝගිකව අපි යෙදිලම මේකේ තියෙන දුෂ්කරතාවය අපි හඳුනා ගන්න ඕනේ. දැන් මම මේ විස්තර කරගෙන යනකොට මේක හරි සරලයි, පහසුයි කියලා කෙනෙකුට හිතෙනවා. නමුත් මේකේ ප්‍රායෝගිකව යෙදෙන කෙනෙක් තමයි දන්නේ මේක කොයිතරම් අමාරුද කියලා. ප්‍රායෝගිකව මේක යෙදෙන්න කොච්චර අමාරුද කියලා. මොකද මේ හුස්ම රැල්ල කියන එක ඒ තරම් රසවත් අරමුණක් නෙමෙයි. අපි දැන් පත්තරයක් බලනකොට රූපවාහිනිය දිහා බලනකොට නැත්තම් සිනමා ශාලාවකට ගිහිල්ලා යම්කිසි චිත්‍රපටයක් බලනකොට ඒකේ කිසිම අමාරුවක් නැහැ. ඒ අරමුණ තුලින්ම අපිව ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒ තරම් ඒ අරමුණ අපි තුල කෙලෙස් දනවනවා. අපේ හිත ආකර්ෂණය කරලා ඒ දිහාවටම අපිව නතු කරගෙන අපිව වහල් කරගෙන තබාගෙන ඉන්නවා. නමුත් මේ ආස්වාද ප්‍රසආද ක්‍රියාවලිය එහෙම එකක් නෙමෙයි. ස්වභාවයෙන්ම හරිම උදාසීන මධ්‍යස්ථ අරමුණක්. ඉතින් ඒ අරමුණට අපේ හිත කිසිසේත්ම මුලින් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ අරමුණේ හිත පවත්වන්න නම් ඉතින් ලොකු වීරයක් අපිට අවශ්‍යයි. අර වගේ හිත එහෙම හේදුවද්දී නැවත නැවත ගෙනල්ලා මේ අරමුණේ පවත්වන්න, තබන්න ලොකු වීරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මුලදී අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට මේක සාර්ථක නොවුනාම මේක අතහරලා දාන්න නැතුව විකට මේක යෙදෙන් මේ තුල යෙදෙන්න ලොකු ශ්‍රද්ධාවක්, වීරයක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙහෙම යන ගමන ටික ටික සාර්ථක වෙන්න සාර්ථක වෙන්න මේ පුහුණුවේ යෙදෙන්න යෙදෙන්න කෙනෙකුට පුළුවන් වෙනවා ටික කාලයක් දැන් මේ පැමිණෙන පැමිණෙන ආස්වාසේ පිට වෙන පිට වෙන ප්‍රස්වාසේ අවධානයෙන් ඉන්න සතිමත්ව ඉන්න හිතන්න දැන් හුස්ම රැලි 20ක් බලන්න පුළුවන් හුස්ම රැලි 30ක් බලන්න පුළුවන් මේ විදිහට තමන්ගේම ඒ හිත තුළ දියුණු වෙන සතිමත් භාවය ටික ටික දියුණු වෙන ආකාරය ක්‍රමානුකූලව වර්ධනය වෙන ආකාරය Tamanටම දැක ගන්න පුළුවන්. Tamanටම තේරෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපි ක්‍රමානුකූලව බොහොම නිහතමානීව නිවන් දක්නා අරමුණකින් අපි යෙදෙනවා නම් ඒ ඒ බහුලීකృత කරනවා නම් පුහුණු වෙනවා නම් Tamange හිතේ මේ වැඩෙන ගුණාංග සම්බන්ධයෙන් ගුණධර්ම සම්බන්ධයෙන් ඒ වැඩෙන කුසලතාවයන් සම්බන්ධයෙන් Tamanටම තේරෙන්න පටන් ගන්නවා. කලින් තිබිච්ච හිත නෙමෙයි දැන් තියෙන්නේ. පොඩ්ඩක් මෙල්ල වෙච්ච හිතක්. පොඩ්ඩක් කීකරු වෙච්ච හිතක් දැන් තියෙන්නේ. එක අරමුණක Tamanට උවමනා කරන අරමුණක යම් කාලයක් පවත්වන්න පුළුවන් හිතක් තමයි දැන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් කෙනෙක් ඉස්සරහට යනකොට බුදුරජාන් වහන්සේ අපි උනන්දු කරනවා සම්පජඤ්ඤය දිනු කරන්න. ඒ කියන්නේ මේ ඇහැ ඉදිරි පිට තියෙන අරමුණේ එහෙම නැත්නම් අපේ මේ අවධානයට ලක් වෙච්ච අරමුණේ තව ටිකක් විස්තර විභාග බලන්න. එහෙම නැත්නම් ඒකේ ඒකේ සියුම් ලක්ෂණ තව ටිකක් තේරුම් ගන්න උනන්දු කරනවා. ඒතකොට මේ ඉස්සරහා තියෙන ආස්වාසයේ දිගද, කොටද, උණුසුම්ද, සිසිල්ද, කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ, කොයි නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ. මේ ආදී වශයෙන් මේ අරමුණම තව ටිකක් සියුම්ම දැක ගන්න උත්සාහන්ත වෙනවා. මේ හරහා අපිට අපේ හිත තව ටිකක් සූක්ෂමව මේ අරමුණ තුළ යොදන්න අවස්ථාව සැලසෙනවා. අපි තුල යෝනිසෝ මනසිකාරයක් පටන් ගන්නවා. ඒ වගේමයි ප්‍රඥාවේ බීජය දැන් ඔන්න අපි වපුරන තත්වයකටපත් වෙනවා. ටික ටික මේ අරමුණ අපි විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. මේ දිහා හොඳ සැලකිල්ලෙන් බලන්න පටන් ගන්නවා. පුංචි දරුවෙකුට සෙල්ලම් බඩුවක් දුන්නාම හරි කුතුහලයකින් හරි උද්‍යෝගයකින් මේ මොකද්ද මේකෙන් කොහොමද සෙල්ලම් කරන්නේ කියලා හොඳට විමසලා බලනවා වගේ අපිත් හරින් නැවුම් මනසකින් ආදුනික මනසකින් කලබල නොවෙච්ච මනසකින් තැම්පත් වෙච්ච මනසකින් මේ අපේ ඉස්සරහා තියෙන ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය දිහා විමසිල්ලෙන් බලනවා. පුංචි කුතුහලයෙන් බලනවා. සොයනාසුරුව බලනවා. එතකොට තමයි මේ අරමුණේ තියෙන සියුම් ලක්ෂණ අපිට දැනගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ ලක්ෂණ ටික ටික වර්ධනය වෙන්න වර්ධනය වෙන්න. එහෙම නැත්නම් අලුත් අලුත් ලක්ෂණ මතුවෙන්න මතුවෙන්න අපිට තේරුම් යනවා කලින්ට වඩා මේ හිතේ දැන් සම්පජඤ්ඤය දිනු වෙලා. සියුම් අරමුණක් දිහා අතිශයම බලන්න. එහෙම නැත්නම් සතිය පිහිටවන්න. සතිය පිහිටුවලා ඒ අරමුණ හොඳින් විමර්ශනය කරන්න. විමසිල්ලෙන් බලන්න. උමනා කරන ඒ චිත්ත ඒකාග්‍රතාවය, සතිමත් භාවය, සමාධිමත් භාවය ඔන්න දැන් ටික ටික වර්ධනය වෙලා තියෙනවා. ඉතින් Tamanටම දැනගන්න පුළුවන්. Tamanටම තේරුම් ගන්න පුළුවන් Tamanගේ හිතේ මේ සිද්ධ වෙන වර්ධනය සම්බන්ධයෙන්. මේ විදිහට මේක දිගට වර්ධනය කරගෙන යනකොට මේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියේ යම් යම් වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් වලදීත් අපේ හිත කම්පා කරගන්න නැතුව, සැක පහල කරගන්න නැතුව, හිත නින්දට වට ගන්න යන්නේ නැතුව දැන් මේ කටයුත්තේ නිරත වෙනවා. ඉතින් මෙහෙම යම්සි කෙනෙක් දිගට කරගෙන යනවා නම් බුදුරජාන් වහන්සේ මතක් කරනවා අර අතීතය හා සම්බන්ධ තොරතුරු, අනාගතය හා සම්බන්ධ සිහින, ප්‍රාර්ථනා ඒවා ඔස්සේ හිත දුවන ගතිය අඩු වෙලා තමන් එක්ක ඉන්න ගතියක් වර්තමානයේ රැඳෙන ගතියක් මේ අපි කරපු අභ්‍යාසය හරහා පුහුණුව හරහා සිද්ධ වෙනවා. ඒක තමයි මේ කායගත සති සූත්‍රයේ නිරන්තරයෙන්ම මතක් කරලා දෙන්නේ. මේ ඒ ඒ කමඨහන වර්ධනය කිරීම හරහා පුහුණු කිරීම හරහා අපේ හිත අර විහාශ්‍රිත වූ, ieval දරවල් ඇසුරු කරන මේ රටේ සම්මුති දේවල් ඇසුරු කරන, කාමයන් ඇසුරු කරන පංචකාමයන් අසුරු කරන දේවල් ඔස්සේ මේ අනගතිය ටිකක් අඩු වෙලා දැන් අපිත් එක්ක ඉන්න ගතියක්. අපි මේ කයත් එක්ක ඉන්න ගතියක්. Taman එක්ක ඉන්න ගතියක්. හරිනම් අලුතෙන් ඉපදුනා වගේ ගතියක්. නැවුම් බවක් Tamanටම දැනෙන්න ගන්නවා. මේ කය තුල හිත දැන් නතර වෙලා ඉන්න බවක්. හරියට නිකන් හොඳට පුටුවක් තියලා හාන්ස් වෙලා වාඩි වෙලා විවේකීව Tamanගේ gedara සුවසේ ගත කරන මොහොතක අපිට තියෙන ඒ සුවදායි බවක් දැනෙන්න පටන් ගන්නවා. ඒක ආනිසංසයක් වශයෙන් භාගතුන් වහන්සේ පෙන්නනවා මේ සෑම කර්මස්ථානයකදීම. දැන් එතකොට මේ විදිහට අපි සූත්‍රය විග්‍රහ කරගෙන යනකොට අපි ආනාපාන සතිය මේ අන්දමින් විස්තර කරලා දුන්නා. ඊට පස්සේ ඉරියාපත භාවනාව විස්තර කරලා දුන්නා. ඒ ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද කියලා. අපි හිතගෙන ඉන්නකොට ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද? ඊළඟට සැතපීලා ඉන්නකොට ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද? ඇවිදිනකොට ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද කියලා අපි ටිකක් ඒ ඉරියව් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් අපේ සිහිය දියුණු කරගන්න උත්සාහන්ත වුණා. ඒක තවදුරටත් දියුණු කරන්න බුදුරජාන් වහන්සේ අපි උනන්දු කළා. අපි ඒව ගැන සාකච්ඡා කළා. ඒ කියන්නේ කනකොට බොනකොට ඒ කන බොන වැඩේ කොහොමද සිහියෙන් කරන්නේ? ආහාර අනුභව කිරීම කොහොමද සිහියෙන් කරන්නේ? ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ කටයුත්ත කොහොමද සිහියෙන් කරන්නේ? ඊළඟට අපි හිතමු අපි ගමනක් බිමනක් යනකොට යනකොට එනකොට සිහියෙන් ඒ කටයුත්ත දෙන්න කොහොමද? අතපය දිගහරිනකොට හකුලවනකොට පුළුවන් දේ කටයුත්ත අපිට සිහියෙන් කරන්න. ඊට පස්සේ අපි හිතමු අපි තවත් කෙනෙක් එක්ක කතා කරමින් ඉන්නකොට පුළුවන් දේ කටයුත්ත සිහියෙන් කරන්න. දෙයකට ඇහුම්කන් දෙනකොට සිහියෙන් ඇහුම්කන් දෙන්න පුළුවන්ද? ඒ තියා මේ මලමුත්‍ර පිට කරද්දී පවා ඒ කටයුත්තවත් සිහියෙන් කරන්න පුළුවන් කියලා අන්න බුදුහාමුදුරුවෝ අපේ මේ භාවනාව අපේ ජීවිතයත් එක්ක ඒකාබද්ධ කරනවා. දැන් මේක එතකොට අර අපි සීමා කරගත්ත වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී පමණක් නෙමෙයි අනිකුත් සෑම එදිනදා කටයුත්තකදීම සිහියෙන් ඉන්න පුළුවන් හැකියාවක් ඔන්න දැන් අපි දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. මුලදී මේක අමාරු වෙන්න පුළුවන්. මොකද කලනොත් මතක් කළා වගේ අපේ හිතේ පුරුද්දක් නැහැ. මේ වර්තමාන මොහොතට එනඹ වාසය කළා. සිහින ලෝකවල අතරමං වෙලා හිතින් හදාගත්ත මනස්කල්පිත ලෝකවල අතරමං වෙලා ඉඳලා තමයි අපේ පුරුද්ද තියෙන්නේ. ඉතින් නැවත නැවත මේ ලෝකයට පැමිණෙන්න නැවත නැවත ප්‍රകൃතියට අවදි වෙන්න සෑහෙන උනන්දුවක්, ඌමනාවක්, උත්සාහයක්, වීරයක් අවශ්‍ය වෙනවා. හැබැයි මේකේ ටික ටික නිරත වෙන්න නිරත වෙන්න Tamanටම තේරෙන්න ගන්නවා අහවල් අහවල් කටයුත්තේ මම නිරත වෙනකොට මට හොඳට සිහිය තිබුණා. හැබැයි තවත් වෙන වෙන කටයුතු වල නිරත වෙනකොට මට ඒ තරම් සිහිය තිබුණේ නැහැ. මගේ හිත වික්ෂිප්ත වුණා. අසිහියෙන් තමයි එතෙන්දී කටයුතු කරලා තියෙන්නේ. ඒක තමන්ටම පොත් ලැබීමක් කරන්න පුළුවන් ගතියක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න තමන්ට පුළුවන් මේ හිස්තැන් ටික පුරවන්න. ඒ අඩුපාඩුකම් වෙච්ච ඇති මේ ක්‍රියාකාරකම් සිහියෙන් කරන්නේ කොහොමද කියලා උත්සාහ වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි දැන් ඔන්න දත්තික මදිනකොට සිහියෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යොම් පිහුම් කටයුතු කරද්දී ඒ කටයුත්ත සිහියෙන් කරන්න පුළුවන්. හැබැයි තාම කෑම මේසෙදි සිහියෙන් ඒ කටයුත්ත කරන්න බෑ. තවත් කෙනෙක් එක්ක කතා බහ කරනකොට ඒක සිහියෙන් කරන්න බෑ. කියලා Tamanට මේ සිහියෙන් කරන්න පුළුවන් කටයුතු මෙන්න මේවයි. තාමත් සිහිය පවත්වන්න බැරි කටයුතු මෙන්න මේවයි කියලා වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඉතින් උත්සාහත් වෙනවා කොහොමද මේ අනිත් කටයුතු වලදී සිහිය පිහිටවන්නේ කියලා. එතකොට මේ විදිහට දැන් ටික ටික දියුණු කරගෙන එන සිහිය අවදුරටත් බුදුරජාණන් වහන්සේ කියනවා අපිට ප්‍රඥාවත් වැඩෙන ආකාරයෙන් යොදවන ආකාරය යොදවන විදිහ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මේ කය ගැන හිතාගෙන ඉන්නේ මේ කය හරි ලස්සනයි මේ කය හරි හැඩයි හරිම ශක්තිමත් මේක අයිති මටයි කියලා මේ කය උපයෝගී කරගෙන අපි ලොකු මාන්නයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් හිතේ ලොකු මමත්වයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් අහංකාරකමක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් මේක විරූපී මේක දැන් මේ හරිම දුර්වලයි කියලා හිතේ යම්කිසි දුම්නසක් ඇති කරගන්නවා. මේ විදිහට මේ කය අනුසාරයෙන් අපි ඇති කරගන්න ඒ චිත්ත ස්වභාවය, කෙලෙස් ස්වභාවය දුරු කරගන්න මේ කය දිහාම නිවැරදි දෘෂ්ටි කෝණයකින් බලන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරනවා. එතකොට මේ කය සකස් වෙලා තියෙන්නේ විවිධ කොටස් වලින් කියලා බුදුහාමුදුරුවෝ ඊළඟට අපේ අවධානය මේ කොටස් 32ක් ඔස්සේ අරගෙන යනවා. ඒ කියන්නේ අපි මම කියලා ගත්තට මේ කය කියලා ගත්තට මේක එකක් කියලා ගත්තට මේක ඇත්ත වශයෙන්ම එකක් නෙමෙයි මේක කෑලි ගොඩක එකතුවක්. දැන් අපි වාහනයක් දිහා බැලුවාම රෝද හතරක් එකතු කරලා ඒ සැකිල්ලක් සකස් කරලා එන්ජිමක් හයි කරලා සුක්කානමක් හයි කරලා ඉන්ධන තැම්පත් කරලා සීට් හයි කරලා ඉතින් මේ අංග රසක් එකතු කරාට පස්සේ අපි ඒකට කියනවා ඔන්න කාර් එකක් නැත්නම් වෑන් එකක් බස් එකක් කියලා අපි නමක් දෙනවා. ඒ වගේ තමයි මේ කය කියලා කියන්නේ විවිධ කෑලි ගොඩක එකතුවක්. කොටස් ගොඩක එකතුවක් කියලා ඔන්න බුදුහාමුදුරුවෝ අපේ අර තිබිච්ච මමත්වයේ දුර වෙන ආකාරයෙන් මාන්නය දුර වෙන ආකාරයෙන් හිතේ තිබුණ රාගය දුර වෙන ආකාරයෙන් හිතේ තිබිච්ච මෝහය යම් පමණකට යටපත් වෙන ආකාරයෙන් තව කමටහනක් දෙනවා. ඉතින් කෙනෙක් මේ කය දිහා පොඩ්ඩක් ඒ දෘෂ්ටි කෝණයෙන් බලනවා. මේ කයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, මස් තියෙනවා, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු මේ ආදී වශයෙන් මේ කය හැදිලා තියෙන, මේ කය ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන විවිධ කොටස් දිහා බුද්ධිමත්ව බලනවා. අවබෝධයෙන් බලනවා. එහෙම බලන්න බලන්නත් බුදුහාඳුරෝ කියන අර ගෘහාශ්‍රිත කල්පනා අතහැරලා යනවා. ඒ වගේමයි මේ කයත් එක්ක ඉන්න ගතියක්, අවබෝධයෙන් ඉන්න ගතියක් මේ හිතේ ඇති වෙනවා. ඊට පස්සේ මේක තව ටිකක් සූක්ෂම කළා බලන ආකාරයක් අපි ගිය සතියේදී මේ කතා කළා. ඒ තමයි මේ කය දිහා ධාතු මොහුනුවරකින් බලනවා. දැන් මේ කොටස් කියලා අපි ගත්තාම ඒවැයිදී තාමත් සම්මුතියක් රැඳිලා තියෙනවා. හැබැයි ඒකත් අභිභවා ගිහිලා. ඊටත් වඩා බොහොම සියුම් මට්ටමක් මේ ධාතු මනසිකාරයේදී බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒ කියන්නේ මේ කයේ තියෙන මේ භෞතික ස්වභාවය දහමට අනුව ධාතු හතරකින් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා ධාතු හතරකින් මේ කය සමන් මේ නිර්මිත වෙලා තියෙනවා කියලා සකස් වෙලා තියෙනවා කියලා විස්තර කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ධාතුන්ගේ ඒ පැවැත්ම ධාතුන් ක්‍රියාකාරී ක්‍රියාකාරී වෙන ආකාරය ඒගොල්ලෝ එකිනෙකා ඉස්සරහට එන ආකාරය අපිම හොඳට තැම්පත් වෙච්ච මනසකින් විමසලා බලනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ සක්මන් මළුවකට ගිහිල්ලා සක්මනක යෙදෙනවා. එතකොට ඒ ඒ පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතකොට වම් පාදයක් ඔන්න පොළවේ ස්පර්ශ වෙනකොට අපිට දැනෙනවද මේ අපි වැඩි මළුවක නම් සක්මන් කරන්නේ එතන තියෙන රළු බව, ගොරෝසු බව, සිනිඳු බව අපිට දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් එතන තියෙන උණුසුම් බව, සිසිල් බව අපිට දැනගන්න පුළුවන්. එතකොට මේ අපේම කයේ මේ ස්පර්ශය හරහා නැත්නම් පාදයේ ඒ ඒ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන විවිධ ධාතු ස්වභාවයන් ධාතු ලක්ෂණ කෙනෙක් හඳුනා ගන්නවා. පඨවි ධාතුවට ලක්ෂණ කීපයක් තියෙනවා. ආපෝ ධාතුවට ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ ඒ ලක්ෂණ අනුසාරයෙන් ඒ ඒ ධාතුවේ ක්‍රියාකාරීත්වය, ඒ ඒ ධාතුව එතනට මුල් තැනට පැමිණලා තියෙන ආකාරය කෙනෙක් හඳුනගන්නවා. කාලයක් මේ කටයුත්තේ නිරත වෙනකොට අර අපේ හිතේ තිබිච්ච සත්පුද්දල සංඥාව අයින් වෙලා ඒ වෙනුවට මෙතන තියෙන ධාතු ස්වභාවයක් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා ප්‍රඥාවකින් මේ දිහා බලන්න පුළුවන් හැකියාවක් මේ යෝගාවචරයේ හිතේ ඇති වෙනවා. ඉතින් එතකොට දැන් අන්න එක අතකින් බුදුහාඳුර අපිව හැරෙව්වා. තව ටිකක් මේ ජීවිතයේ යථා ස්වභාවය හඳුනගන්න. මෙතන අපි ලොකුවට කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා, එහෙම නැත්නම් දොස්තර කෙනෙක් ඉන්නවා. මේ අපි තුමු ගුරුවරයෙක් ඉන්නවා කියලා අපි සම්මුති මට්ටමින් අපිට විවිධ නම්ගම් දෙලා තරාතිරම් දෙලා අපි පැටලිලා හිටියට මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ක්‍රමය අනුගමනය කරනකොට නැත්නම් ප්‍රතිපදාව අනුගමනය කරනකොට ඒ අපි අපිට පටවගෙන තිබිච්ච ආරෝපණය කරගෙන තිබිච්ච ඒ මුලාවන්ගෙන් අයින් වෙලා මෙතන තියෙන යථා ස්වභාවය පොඩ පොඩ අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙම තව පැත්තක් තමයි අදත් අපිට තව සාකච්ඡා කරන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ කය මිය ගියාට පස්සේ මේ කය අපිට අවුරුදු එක එක කාල පරිච්ඡේදවලදී මේ කය මිය යනවා. එහෙම නැත්නම් කියනවා අපි හිතමු වයසට ගිහිල්ලා කෙනෙක් මරණයටපත් වෙනවා. මරණයටපත් වුනහම මේ කයට අත්වන ඉරණම කුමක්ද? දැන් දැන් කාලේ නම් ඉතින් මේවා දැක ගන්න හරි අමාරුයි. කොහොම ඒ සත්‍ය වසන් කළා අපිව මනක්කල්පිත ලෝකයක එහෙමත් නැත්නම් ආටෝපයන්ගෙන් පිරිච්ච ලෝකයක අතරමං කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් එදා ඉන්දියාවේ ඈත කාලේ යම්සි මිනිසෙක් මරුණාම කැලේට අරගෙන ගිහිල්ලා අතහැරලා දාලා ඒ ඥාතීන් ආපසු තමන්ගේ ගෙවල් වලට පැමිණෙනවා. ඒකට මේ මලකුණට අත්වෙන ඉරණම ක්‍රමානුකූලව අපි බලාගෙන ඉන්නවා නම් විවිධ විවිධ මට්ටම් එහෙම නැත්නම් විවිධ අවස්ථා පසු කරගෙන මේ කය දි รา දි รา පත් වෙනවා. මේ මලකුණ දි รา පත් වෙනවා. ඒ බඳු ඒ සොහනක අතහැරලා දාලා ගිය මලකුණක් දි รา පත් වෙද්දී ඒ හමු වෙන විවිධ අවස්ථාවන් නමයක් මේ නව සීවතික භාවනාවේදී විස්තර කරලා දෙනවා. ඉතින් මුලින්ම විස්තර කරන්නේ අපි තුමු දවසක් දෙකක් ගිය මලකුණක්. එතෙන්දී ඔන්න ටික ටික තැන් තැන් වල ඉදිමෙන්න පටන් අරගෙන ඒ වගේම නිල් පාට වෙන්න පටන් අරගෙන යම් යම් තැන් වල විවිධ වර්ණ වෙනස් වෙලා අර කලින් තිබිච්ච තලයලු ගතිය නැත්තම් සුදු පාට ගතිය, කළු පාට ගතිය වෙනුවට දැන් අලුත් බොහොම දුරු වර්ණයන් දැන් මේ කයේ මතුවෙන්න පටන් අරගෙන. ඒ වගේම යම් යම් තැන් වලින් පූජාව වැగిරෙන්න පටන් අරගෙන. ඉතින් මේ විදිහට අර දැන් දවසක් දෙකක් ගියාට පස්සේ මේ කය ඉදිමිලා විවිධ වර්ණ ගැන්විලා අර විදිහට පූජාව එහෙන් මෙහෙන් වැగిරෙන්න පටන් ගත්තාම ඒක දිහා බලන යෝගාවචරයෙන් එයා තේරුම් ගන්නවා අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන්ම මේ භාවනාවේදී මතු කරලා දෙන කාරණය දැන් මේ තමන්ගේ සිරුර මේ ඉස්සරහා තියෙන මලකුණට එක සම්බන්ධ කරලා නැත්නම් සංසන්දනය කරලා බලනවා. ඒ කියන්නේ දැන් ඉස්සරහා තිබිච්ච මේ මේ ඉස්සරහා තියෙන මේ මලකුණත් කලින්නම් අපි හිතමු යම්කිසි පුරුෂයෙකුට අයිති යම්කිසි ස්ත්‍රියකට අයිති. නමුත් දැන් ඒක මලකුණක් බවට පත් වෙලා. ඉතින් එතකොට ඒ මලකුණයි දැන් මේ මගේ කියලා හිතාගත්ත මේ කයයි සංසන්දනය කරලා බලනවා. සංසන්දනය කරලා බලද්දී එයාට තේරෙනවා මේ තමන්ගේ කයට එළවා බලද්දී එයාට තේරෙනවා මේ කය නැත්නම් මේ මලකුණ යම්සේද මේ මගේ කයටත් මගේ කියාගත්ත මේ කයටත් මේ ස්වභාවය උරුමයි. මේ தത്വෙම තමයි යම් දවසක මේ කය මිය ගියාට පස්සෙත් මේ කයට උරුම වෙන්නේ. මම මේ ඉස්සරහා තියෙන මලකුණේ తত্ত্বය ඒ ස්වභාවය ඉක්ම ගිය ඒකෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි බෙබඳු තත්වයකට උරුමකම් කියන මේ තත්වයටපත් වෙන්න පුළුවන් හැකියාව තියෙන කයක් තමයි මම දැන් අයිති කරගෙන ඉන්නේ. මම දැන් මේ ලොකුවට හිතාගෙන ඉන්නේ. කියලා අර අපේ හිතේ තියෙන ඒ මාන්නය, මෝහය, මෝඩකම දුරු කරගන්න. එතකොට මෙන්න මේ සංසන්දනාත්මක බැල්ම විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. අපි ඇතම් කෙනෙක් ජීවත් වෙන්නේ කවදාවත් මැරෙන්නේ නැතුව වගේ. අනිත් අයත් එක්ක අඩදබර කරගෙන, ඊර්ෂ්‍යා අමනාපකම් ඇති කරගෙන කවදාවත් මැරෙන්නේ නැතුව වගේ අපි ජීවත් වෙනවා. නමුත් මේ විදිහේ භාවනාවක යම්ස කෙනෙක් යෙදෙනකොට ඒ තමන්ගේ තියෙන අගුණ දුර්වලකම් දුර වෙලා මේ තමනුත් කවදා හෝ මැරෙන මිනිස්සෙක් කියලා ඒ යථා ස්වභාවය අපිට පොඩ පොඩ වැටෙන්න ගන්නවා. මේ ජීවිතයේ තියෙන යථාර්ථය අපිට පොඩ පොඩ තේරෙන්න ගන්නවා. ඉතින් ඒකයි මේ භාවනා ක්‍රමවල තියෙන වටිනකම. අපි ඒ ඉන්න මුලාවෙන් අපිව අතමුදවලා අපිට අනිත් මිනිසුත් එක්ක සහයෝගයෙන් සමාදානයෙන් සමගි සම්පන්නව ඉන්න පුළුවන් හැකියාව ඇති කරලා දෙනවා. මේ සියලු ප්‍රශ්න ඇති වෙන්නේ අපි අපි ලොකුවට අපි ගැන හිතාගෙන ලොකු මනස්කල්පිත ස්වභාවයන් අපි ආරෝපණය කරගෙන අනිත් අයව යටපත් කරගෙන පහත් කළ සලකගෙන ඉන්න ගියාම තමයි මුගක් ප්‍රශ්න ඇති වෙන්නේ. නමුත් අපිට තේරෙනවා නම් මේ අනිත් මිනිස්සෙගේ දුකම තමයි මටත් තියෙන්නේ. මට වගේම අනිත් මිනිස්සෙකටත් දුක දැනෙනවා. මට වගේම අනිත් මිනිස්සෙකටත් බඩගිනි වේදනා දැනෙනවා. දුක් වේදනා දැනෙනවා. මේ ඉස්සරහා තියෙන කය වගේම මේ කයත් මගේ කියලාගත්ත මේ කයත් කවදා හරි මරණයටපත් වෙනවා. දැන් මේ ඉස්සරහා තියෙන මලකුණ දැන් දුර්වර්ණ වෙලා එහෙන් මෙහෙන් කුයාව වැగిරෙනවා. ඉතින් මේ මම ලස්සනයි කියලා උදේ ඉඳන් රැ වෙනකන් මාන්නයක් ඇති කරගත්ත ඇති කර ගැනීමට භාවිතා කරන පාවිච්චි කරන මේ කයටත් අත්වෙන ඉරණම ඕකමයි. මම මේක අභිභාගයේ කෙනෙක් නෙමෙයි. ඉක්මවාගිය කෙනෙක් නෙමෙයි කියලා අන්න මේ කය සම්බන්ධයෙන් අපි ඇති කරගත්ත යම් කෙලෙස් ස්වභාවයක් තියෙනවා නම් කෙලසුන් තියෙනවා නම් ඒවා දුරු කළා මේ කයේ යථා ස්වභාවය අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා යම්ස කෙනෙක් මෙහෙම කාලයක් වාසය කරනවා නම් ඇතුළතම හිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා. මොකද එළියේ ගිහිල්ලා වැඩක් නෑ දැන්. එළියේ ගියාට දැන් තියෙන්නේ මුලාවක්. හැබැයි මේ ඇතුළේ තියෙන යථා ස්වභාවය. ඇතුළත දැන් හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. අජ්ජත්තමේව සිත්තං සම්තිත්තති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියලා කියනවා. ඒ කියන්නේ ඇතුළතම දැන් මේ හිත ඉන්න පටන් ගන්නවා එළියේ දුවන එක අඩු කරනවා. ඇතුළේ හිත සමාධිමත් වෙලා ඒකාග්‍ර වෙලා බොහොම හුදේකලාව කයත් එක්ක අනුබද්ධ වෙලා ඉන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව අපිව ඊළඟ පියවරට එක්කන් යනවා. එතෙන්දී මේ ඉස්සරහා තියෙන මලකුණ ඊට වඩා දැන් ඔන්න ජරා ජීර්ණ වෙලා තව ටිකක් කාලයක් ගත වෙලා ඉතින් මේකේ තියෙන ඒ වැగిරෙන දුර්ගන්ධය නිසා, hama යන දුර්ගන්ධය නිසා විවිධ සත්තු දැන් මේ මලකුණ අසලට එනවා. ඉවල්ලු, කපුටෝ, හර්මේ මේ විවිධ විජු විහිණියෝ වගේ සත්තු කවුඩ වගේ සත්තු ඇවිල්ලා මේ කෑලි කෑලි දැන් හපහපා කොට කොටා දැන් මේ කය අනුභව කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මේ හිවලුන් බල්ලන් විවිධාකාර පක්ෂීන් අනුභව කරන මේ කය දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්නකොට තමන් මේ මේ ඉස්සරහා තියෙන මලකුණත් මේ තමන්ගේ කියාගත්ත කයත් මේ දෙක සංසන්දනාත්මකව බලනවා. අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒවං අනතීතෝති. මේ මගේ කියාගත්ත කයත් මේ ඉස්සරහා තියෙන මලකුණට අත්ලා තියෙන ඉරණමට කවදා හෝපත් වෙන්න පුළුවන්. මම මේ ධර්මතාවය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. මටත් මේ ස්වභාවය උරුමයි. කියලා බොහොම අවංකව බොහොම නිහතමානීව පොළවට දැහැලා මේ තමන්ගේ කය දිහා බලන ගතියක් දැන් මේ යෝගාවචරය තුළ ඇති වෙනවා. හිතන්න පින්වත්නි අපි මේ බඳු දෙයක් කරනවා නම් කවදාවත් අපිට පුළුවන් ද තව කෙනෙක්ගේ කයක් දිහා සරාගීව බලන්න එහෙම නැත්නම් තව කෙනෙක්ව පහත් කරලා බලන්න අපිට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ඉස්සරහා තියෙන ස්වභාවයම කවදා හෝ මේකටත් උරුම වෙනවා කියලා අපි තුල ලොකු නිහතමානීත්වයක් සහෝදරත්වයක් මනුෂ්‍යකමක් හට ගන්න පටන් ගන්නවා. ඒ වගේමයි මේ හරහා අපි තුල මේ දහම වඩන්න ලොකු උද්‍යෝගයකුත් ඇති වෙනවා. මොකද මේ ලොකු කාලයක් නෑ මම කවදා මේ ඉස්සරහ තියෙන මලකුණක தත්වයට මේ දැන් තියෙන මගේ කයපත් වේද කියලා නිශ්චිතව කියන්න බෑ. දැන් විශේෂයෙන්ම අද වගේ මේ වසංගත රෝගයක් පැතිර යන කාලේ අපිට කොයි දවසක එම වසංගතය ආසාදනය වෙලා මරණයටපත් වේද කියලා කියන්න බෑ. ඒ තරමට හරි අවිනිශ්චිත භාවයක් අද මුළු ලෝකේ පුරාම පැතිර තියෙනවා. ඉතින් අපිටත් පුළුවන් මේක මේ වෙනකම් බලන් ඉන්නේ නැතිව වෙන්න කලින් අපිට තව දවස් කීයයිද මේකට පාත්‍ර නොවි ඉන්න තියෙන්නේ ඒ තාක්කෝ මගේ හිත පොඩි හරි ගුණයකින් ධර්මතය මේ කුසලතාවයකින් ප්‍රතිපදාවකින් දියුණු කරගන්න අපි උත්සාහවන්ත වෙනවා නම් අපි කාලය අපතේ දාන්න නැතිව යම් කිසිමේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කයේ ස්වභාවය අපි පොඩ පොඩ වටහා ගන්න මේ භාවනාව විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට බුදුහාඳුරෝ තුන්වෙනි මට්ටමට අපිව අරගෙන යනවා. දැන් ඊ අර සත්තු දැන් කාලා කෑලි වලට කෑලි කෑලි කඩාගෙන ගිහිල්ලා දැන් අර දැන් මස් ඔක්කොම පේනවා. දැන් මේ ලේ නහර මේ කයේ තියෙනවා පේනවා. දැන් ඉස්සර නම් ඒකක්වත් අපිට පේනුන්නේ මේ සමකින් වැහිලා තිබුණා. ඒකටත් ඇඳුම් අඳලා තිබුණා. ඒ හින්දා දැන් එකක්වත් පේනුන්නේ නමුත් දැන් අර තැන් තැන් වලින් පූජාව වැගිරිලා සත්තු ඇවිල්ලා කඩාගෙන කාලා මේ කය දැන් බොහොම විරූපී ස්වභාවයකටපත් වෙලා. තැන් තැන් වල ලේ පැල්ලම් තියෙනවා. මස් ලේ තියෙනවා දැන්. ඇට ඇටකටු මේ නහර මතුවෙලා. ඉතින් මෙන්න මේ බඳු ස්වභාවයක් දැන් ඊළඟට මෙන්න යෝගාවචරය තමන්ගේ අස්පනා පිට දහිනවා. එතකොට මේ කය මේ කයේ ස්වභාවය නැත්නම් මේ මලකුණේ ස්වභාවයම මේ මගේ කියාගත්ත කයටත් උරුමයි. ඒක අභිභවාගිය ඒක ඉක්මවාගිය තත්වයක් මට නැහැ කියලා අන්න සංසන්දනාත්මකව බලනවා. එවං කායෝ එවං ධම්මෝ එවං අනතීතෝති කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒව ඒතං අනතීතෝති කියලා මේ ඉස්සරහා තියෙන කයේ ස්වභාවයමයි මටත් යම් දවසක උරුම වෙන්නේ කියලා අර තම ඒකයි මේකයි සංසන්දනාත්මකව බලලා තවදුරටත් මේ භාවනාව දියුණු කරගෙන යනවා ඉතින් මේ මට්ටමේ පවා බුදුහාඳුර නැවතත් මතක් කරනවා යම්සි කෙනෙක් මේ බඳු භාවනාවක් දියුණු කරනවා නම් තමන්ගේ කයත් එක්ක මේ හිත ඉන්න පටන් ගන්නවා. මොකද මේ අනිත් කයත් එක්ක ගිහිල්ලා වැඩක් නැහැ. අතන මෙතන ගිහිල්ලා වැඩක් නැහැ. අනුන්ගේ කයවල දිහා බල බල ඉඳලා වැඩක් නැහැ. ඒ හරහා වෙන්නේ තව තව මුලාවටපත් වීමක්. ඒ වෙනුවට මේ කය ඇසුරේම මේ හිත පවතින්න පටන් ගන්නවා. මේ කය ඇසුරු කරන්න පටන් ගන්නවා. එමත් නැත්නම් එහෙ මෙහෙ අතන මෙතන දුවන හිතට මේ තමන්ගේ ශරීරය මේ කය නැංගුරමක් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ කයම උපයෝගී කරගෙන අපිට මේ භාවනාව ගැඹුරකට වඩාගෙන යන්න පුළුවන්. අපි ඒකත් තව පොඩ්ඩකින් විස්තර කරලා බලමු. ඊළඟට හතරවෙනි මට්ටමට උදාහරණයක් අපි එක්කගෙන යනවා. දැන් තවත් කාලයක් මේක දිගට යනකොට දැන් අර මේ තව තව ඈත් වෙලා නහරවැල් තව තව ඉල්පිලා ඇටකටු මතු වෙලා තියෙන මෙන්න මේ ශරීරය දකින්න. ඊළඟ මට්ටමේදී ඒවා දැන් ඇට සැකිල්ල හොඳට මතුවෙලා කටු පේන තත්වයක් ඇට කටු පේන මට්ටමකට ඔන්නපත් වෙනවා. ඊළඟට මේ මේ නහර බැඳුම් එහෙම නැත්නම් මේ ඇට කටු ටික හොඳට එකතු කරලා බැඳලා තියෙන ඒ නහර බැඳුම් ඔන්න ගැලවිලා ගිහිල්ලා ඇට කටු දැන් ගැලවිලා තියෙන ගතියක්. ඔන්න කෙනෙකුට දක්වන්න හම්බ වෙනවා. ඊළඟට එහෙම දැන් මේ නහර බැඳුම් වලින් මේව වෙන් වුණාට පස්සේ මේක එක ගුලියක් විදිහට නැත්නම් එක රාමුවක් තුළ එක සැකිල්ලක් තුළ තියෙන්න බෑ. දැන් තැන් තැන් වලට පිසිරිලා. දැන් ඇටකටු ටික තැන් තැන් වල. සත්තු එහෙම ඇදගෙන ගිහිල්ලා එක කෑල්ලක් එක තැනක තියෙනවා. අපි තුමු උකුල් ඇටේ එක තැනක තියෙනවා. ඉඩ ඇට තව තැනක තියෙනවා. ඇට තව තැනක තියෙනවා. දැන් අන්න ඇටකටු විසිරිච්ච තත්වයක්. ඒකටත් තමයි එහාට ගියාට පස්සේ මේ ඇටකටුත් ඔන්න දිරන්න පටන් ගන්නවා. ඒකවත් වර්ණ ගැන්විලා. ඒවත් අලු පාට වෙලා, සුදු පාට වෙලා. දැන් අර මස්ලේ එකක්වත් දැන් නැහැ. ඇටකටු ගොඩක් පමණක් බවට පත් වෙලා. ඒක පවා දැන් ඔන්න දුර්වර්ණ වෙලා ජීර්ණයට වෙන ජීර්ණය වෙලා ජීර්ණ වෙලා මේ කැඩලා බිඳලා ගිහිල්ලා තියෙනවා. පුංචි පුංචි ඇට කැලි බවට කැබලිති බවට පත් වෙලා. අන්තිමට ඒ ටිකත් සුණු බවට පත් වෙලා කුඩු බවට පත් වෙලා මේ තව තව දිරලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම අලු ස්වභාවයක් සුළු ස්වභාවයක් කුඩු ස්වභාවයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා අර මේ කය මේ ඉස්සරහා තියාගත්ත කය එක එක මේ අවදි පහු කරනවා එක එක අවස්ථා එක එක මට්ටම් පහු කරගෙන යනවා මේ ඉස්සරහා තියෙන මලකුණ. ඒ බඳු ස්වභාවයක්ම උරුම වෙච්ච කයක් තමයි දැන් මේ මම දරාගෙන ඉන්නේ. ඒ බඳු ස්වභාවයක් උරුම වෙච්ච කයක් තමයි මම අද පරිහරණය කරන්නේ කියලා තමන් තේරුම් ගන්නවා. ඉතින් මෙහෙම තේරුම් ගන්න තේරුම් ගන්න අර තමන්ගේ හිතේ තියෙන මාන්නාධිකකම්, අහංකාරකම්, රාග ස්වභාවයන් දුරු වෙලා ගෙහිලා මේ හිතේ එකාතකින් මේ සංසාරය ගැන බියක් කලකිරීමක් ඇති වෙලා ඒ වගේම මේ මිදෙන්න ඕන කරන උවමනාව උද්‍යෝගයේ හිතේ ඇති වෙලා ඒ වගේම මේ කය දිහා අලුත් දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් ගතිය අපිට ඇති වෙනවා. එහෙම නැත්නම් අපි මේ හිතන් හිතේ හැමදාම මම ජීවත් වෙනවා. අනිත් පැයට වඩා මම හරි උසස් නැත්නම් අනිත් අයට වඩා හරි මම හරි පහත් කියලා මේ විවිධ මට්ටම් වලින් හිතාගෙන සංසන්දනය කරගෙන තමයි අපි ජීවත් වුනේ. නමුත් දැන් මෙබඳු භවනාවක් හරහා අපි තුල මේ ජීවිතය දිහා අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් හැකියාව අවදි කරලා දෙනවා. දැන් මෙහෙම කරන්න කරන්නත් ඒ කෙලෙස් අඩුවීම නිසා කෙලෙස් දුරු නිසා පිටතට යන අවධානය දැන් ඇතුළතට පැමිණීම නිසා කය ඇසුරු කරන හිතක් දැන් ඔන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පින්වත්නි අපිට එකපාරටම බෑ මේ හිත සියල්ලෙන් නිදහස් කරගන්න. ඒක තමයි අපේ අභිප්‍රාය, ඒක තමයි අපේ අරමුණ. සියලු උපාදානයන්ගෙන්, සියලු බැඳීම් වලින්, සියලු ග්‍රහණයන්ගෙන් මේ හිත දුරු කර ගැනීම සඳහා නිදහස් කර ගැනීම සඳහා අපේ අභිප්‍රාය. නමුත් ඒකට එකපාරට පැමිණෙන්න බැරි නිසා තමයි අපි ඉස්සෙල්ලා මේ කය ඇසුරු කරන හිතක් හදාගන්නේ, සකස් කරගන්නේ. ඒකත් පුහුණුවකින් කරන්න ඕනේ. ඒ විවිධ පුහුණු කරන ක්‍රම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඒතර මේ කය අසුරු කරන හිත ටික ටික මේ කයේ යථා ස්වභාවය තේරුම් ගන්න ඕනේ. දැන් අපිට දෙයක යථා ස්වභාවය තේරුම් ගන්න නම් ඒ අපේ ඉස්සරහා තියෙන අරමුණ කාලයක් තිස්සේ අපි විශ්ලේෂණය කළ යුතුයි. හොඳට නිරීක්ෂණය කළ යුතුයි. ළඟින් ඇසුරු කළ යුතුයි. එහෙමනම් තමයි ඒ අරමුණේ යථා ස්වභාවය අපිට තේරුම් ගන්න අවස්ථාවක් තියෙන්නේ. ඒ බඳුම න්‍යායක් තමයි මෙතනක් තියෙන්නේ. මේ කයේ යථා ස්වභාවය හඳුනා ගන්න නම්, තේරුම් ගන්න නම් අපිට එනම් මේ කය ටිකක් ඇසුරු කරන්න අවශ්‍යයි. මේ කයේ හිත තැම්පත් කරලා මේ කයට අත් වෙන ඉරණම මොකද්ද කියලා තේරුම් ගැනීම අවශ්‍යයි. මේ කය දිහාම විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන එක අවශ්‍යයි. ඒක තමයි දැන් මේ කරන්නේ. මුලදී මේ කයෙම සිද්ධ වෙන නිරන්තරයෙන් සිද්ධ වෙන ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියේ හිත තැම්පත් කළා. ඒ හරහා හිතේ ඒකාග්‍රතාවයක් සමාධිමත් බවක් සියුම් බවක් සම්පජඤ්ඤයක් දිනු කරගත්තා. ඊට පස්සේ මේ කය දවස පුරා හැසිරෙන මේ විවිධ ඉරියව්වල ඇවිදින ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, සතපෙලා ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඉතින් මේ විවිධ ඉරියව්වල අවධානය පවත්වමින් මේ කයත් එක්ක හිත පවත්වන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපේ එදිනදා කටයුතු ඒ ඒ කටයුතු වල යෙදෙනකොට ඒ ඒ කටයුත්තේ සිහිය පවත්වමින් ඒ ඒ කටයුත්තේ කරනකොට මේ කය හැසිරෙන ආකාරය, තැම්පත් වෙලා තියෙන ආකාරය, ඒ කටයුත්තේ මේ කය යෙදෙන ආකාරය තේරුම් ගනිමින් අවබෝධ කරගනිමින් එතන එතන සිහිය පවත්වන්න අපි උත්සාහත් වෙනවා. ඊට පස්සේ මේ කය සකස් වෙලා තියෙන කොටස් මේක තනි ඒකකයක් කියලා ගන්නෙ නැතුව මේක මේ කෑලි ගොඩක එකතුවක්. කොටස් රාශියක එකතුවක් කියලා අන්න ඒ බඳු දෘෂ්ටි කෝණයකින් මේ කය දිහා බලමින් මම තවත් නුවණ දියුණු කරගන්න උත්සාහන්ත වුණා. ඊට පස්සේ මේ කය සකස් වෙලා තියෙන ධාතු ස්වභාවයකින් කියලා ඔන්න තවත් සූක්ෂමව මේ දිහා බලමින් මේ කයෙන්ම අපි ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න පටන් ගන්නවා. ඊට පස්සේ අද අපි කතා කරපු මේ කය මිය ගියාට පස්සේ මේ කයට අත්වෙන ඉරණම කුමක්ද? මේ කය මොන කොහොමද විවිධ අවස්ථාවන් පසු කරමින් සම්පූර්ණයෙන්ම පොළවට දි รา පත් වෙන්නේ කියලා ඒ මලකුණක් පසු කරන විවිධ අවස්ථාවන් තේරුම් ගනිමින් ඒ ඒ අවස්ථාව මටත් උරුමයි නේද මේ කයටත් උරුමයි නේද කියලා සංසන්දනාත්මකව බලමින් අපි තවත් අවබෝධයක් ඇති කරගන්න උත්සාහන්ත වුණා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ කායගත සති සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ කයම උපයෝගී කරගන්නව අපිට ලොකු ප්‍රඥාවක් අවදි කරලා දෙන්න. අපි තුල බොහොම ප්‍රබල ප්‍රඥාවක් අවදි කරලා දෙන්න භාගතුන් වහන්සේ මේ කයම උපයෝගී කරගෙන තියෙනවා. ඒ ප්‍රබලක් නෙමෙයි පින්වත්නි අපේ හිතේ යම්කිසි ක්ලේශයක් පහළ වුණාම ඒ ක්ලේශයට අපිට එකපාරට මුහුණ දෙන්න බැරි නම් අපි තුමු අපිට කේන්ති යනවා. කේන්ති ගහම අපිට බෑ මේ කේන්තිය මෙල්ල කරගන්න. කේන්තිය හසුරව ගන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් අපේ කයට හිත ගන්න. අපි මේ බඳු භාවනාවක් දිනු කරලා තියෙනවා නම් දැන් කයත් එක්ක ඉන්න පුළුවන්කම අපිට ඇති වෙලා තියෙනවා නම් කයත් එක්ක රැඳෙන ගතියක් අපේ හිතේ දැන් මතුවලා තියෙනවා නම් අපේ හිත කේන්ති ගත්ත වෙලාවකදී හිත දිහා බලනවා වෙනුවට අපිට පුළුවන් කය දිහා බලන්න. වෙනත් වචන වලින් කියනවා නම් අපිට අපේ හිත දිහා ඍජුව බලන්න සෑහෙන ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා. නැත්නම් කාලයක් ඒ වමනා කරන ශක්තිය වමනා කරන හැකියාවන් දිනු කරගත්තට පස්සේ තමයි ඍජුවම අපිට හිත දිහා බලන්න පුළුවන්. හිතේ ද්වේෂයක් පහළ වුණාම ද්වේෂය දිහාම දකින්න පුළුවන්කම ඇති වෙන්න ටික කාලක් යනවා. හිතේ රාගයක් පහළ වුණාම රාගයට රාගයට මුහුණ දෙන්න ඍජුවම රාගයේ රාගයේ වශයෙන් හඳුනගෙන ඒකත් එක්ක කටයුතු කරන්න කාලයක් ගත වෙනවා. මොකද හුඟක් වෙලාවට මේ පහළ වෙන විවිධ කෙලෙස් අපිව මුලා කරන සුළුයි. ඒවට අපි අහු වෙනවා. ඒව දිහා බලන්න ගිහිල්ලා දන්නේම නැතුව ඒ කෙලෙස් තව තව වර්ධනය වෙනවා. ඒවා තව තව උච්චන්න වෙනවා. මොකද අපි තුල ඒ ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය තාම දියුණු වෙලා නැහැ. නමුත් අපිට පුළුවන් කය දිහා බලන්න. ඒක තමයි මේකේ තියෙන තවත් පැත්තක්. ඒ කියන්නේ හිතේ කෙලෙස් අවදි වෙනවා, හිතේ කෙලෙස් හට ගන්නවා. හැබැයි අපි ඒ හිත දිහා බලන්නේ නැතුව ඒ වෙනුවට කය දිහා බලනවා. අපිට දැන් මේ වෙලාවේදී අනුසය කෙනෙක් අපි අකමැති කෙනෙක් මුණ ගැහුණා. ඒ හරහා හිතේ ද්වේෂයක් හටගත්තා. හැබැයි මම ද්වේෂය දිහා බලන්නේ නැතිව මම ගියා බලන්න මගේ කයට මොකද වුනේ. මේ ද්වේෂය නිසා කයේ සිද්ධ වෙච්ච පරිවර්තනය කොමක්ද? වෙනස්කම් මොනවද? කියලා ඒ දිහා බලනවා. එතකොට සමහරවිට තේරෙනවා හොඳට කයත් එක්ක ඉන්න කයත් එක්ක ගනුදෙනු කරන්න කයත් එක්ක යාළු වෙච්ච හිතකට මේක එච්චර අමාරු කාර්යයක් නෙමෙයි. එයාට තේරෙනවා දැන් නම් හිතේ ද්වේෂයක් වැඩ කරන්නේ. හැබැයි ඒ ද්වේෂය නිසාම මේ කයේ විවිධ වෙනස්කම් ඇති වෙලා. මගේ මූණ දැන් රතු වෙලා, ඇහැ ටිකක් ඉලිප්පිලා, නලන රැලි ගැන්වෙලා, මූණ විරූපී වෙලා, මගේ හෘද ස්පන්දනය වැඩි වෙලා, මේ කය නිකන් හිර වෙලා, තද වෙලා කියලා අන්න මේ හිතේ පහළ වෙච්ච ද්වේෂය නිසා මේ කයේ සිද්ධ වෙච්ච පරිවර්තනය කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. අපිට ඒ කායික පරිවර්තනය කායික වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් නම් අපි අර ද්වේෂය පෝෂණය කරන්නේ අපි අර ද්වේෂයට උල්පන්දම් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ද්වේෂය නිසා කයේ හටගත්ත දුක, කයේ හටගත්ත පීඩාව, කයේ හටගත්ත වෙනස්කම් අපි දැන් තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගන්න තේරුම් ගන්න අර ද්වේෂය පහ වෙලා යනවා. අර ද්වේෂය දුර වෙලා යනවා. එහෙමනම් එදිනදා ජීවිතයේදී අපිට ද්වේෂයෙන් අත මිදෙන්න තියෙන ඊටාම හොඳ උපක්‍රමයක් තමයි මේ කයම භාවිතා කිරීම. ද්වේෂයක් හිතේ හටගත්තාම තරහවක් හිතේ හටගත්තාම අපිට පුළුවන් හිත කය දිහා බලන්න. කයේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් හඳුනා ගන්න. ඒ ඒ තැන් හඳුනා ගන්න. එහෙම නැත්නම් අපි හිතමු මොකක් හෝ රාග සිතුවිල්ලක් හිතේ පහළ වෙලා රාග දර්ශනයක් නිසා ඔන්න අපේ හිතේ රාග සිතුවිල්ලක් පහළ වෙලා රාගය ඔන්න උත්සන්න වෙනවා. හැබැයි තාම අපිට රාගයට කෙලින් මුහුණ දෙන්න හැකියාවක් නැහැ. <clears throat> හිත දිහා බලලා රාගයට මුහුණට මුහුණ සටනක් කරන්න තාම ශක්තිමත් නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් කය දිහාම බලන්න. අපි මේ කයේ සිද්ධ වෙච්ච වෙනස්කම් මොනවද? මේ රාගය පහළ වීම නිසා. කියලා අපිට මේ කයේ ඒ සිද්ධ වෙච්ච වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් නම් ඒවා දිහා බොහොම අවධානයෙන් අපි ඉන්නවා නම් අර රාග අරමුණ තවදුරටත් බලන බලමින් රාගය පෝෂණය කරනවා වෙනුවට අපිට පුළුවන් අපේ හිත ඒ පැත්තෙන් අතමුදවාගෙන මේ කයම උපයෝගී කරගෙන රාගයෙන් නිදහස් වෙන්න. ඊළඟට අපි හිතමු දෙයක් දිහා දැකලා ඒක ගැන ලොකු උද්‍යෝගයක් ඇති වෙලා. එහෙම නැත්නම් ලොකු උවමනාවක් ඇති වෙලා. ඒක දැඩිව ග්‍රහණය කරගෙන උපාදානයක් ඇති වෙලා. එතකොට තමාට පුළුවන් එකපාරටම හිත දිහා බලා ගන්න බැරි නම් ඒ උපාදාන වෙච්ච හිත හඳුනා ගන්න තමන්ට තාම අපහසු නම් හැබැයි තමන්ට තේරෙනවා දැන් මේ කයේ අර තිබිච්ච සැහැල්ලුව දැන් තමන්ට නැහැ. මේ කයත් එක්කම කෙලෙසුන්ගෙන් තොරව ඉන්න මට්ටමකදී කයේ තිබුණ හරි සැහැල්ලුවක් කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා එහෙම කියනවා. කයේ එච්චර බරක්, තද ගතියක්, ගොරෝසු ගතියක්, දැනුන්නේ නැහැ ඒ උනට කයත් එක්ක යාළු වෙච්ච ගතියක්, කයත් එක්ක ඉන්න ගතියක්, Taman එක්ක ජීවත් වෙන ගතියක්, සැහැල්ලුවක් තමයි තිබුණේ. හැබැයි නැවතත් හිත ගිහිල්ලා යමක් උපාදාන කරාම දැඩිව ග්‍රහණය කරගත්තාම අර තමන්ගේ ඒ කයේ තිබිච්ච විවේකේ තමන්ට අහිමි වෙනවා. කයේ තිබිච්ච සුවදායී බව, සැපවත් බව, සනීපදායක බව තමන්ට අහිමි වෙලා උන ආයෙත් කය හිර වෙලා. මූණ ආයෙත් රැලි ගැන්විලා, නළල ආයෙත් උන රැලි ගැන්විලා. ආයතන දිව තල්ලට තියලා තද කරගෙන මේ වගේ යම් යම් තැන් හරහා මේ කයේම යම් යම් සුළු සුළු ක්‍රියාකාරීත්වයන් හරහා තමයි අර හිතට ලොකු පිටුබලයක් ලැබිලා තියෙන්නේ අර ග්‍රහණය කරන්න අර දැඩිව ග්‍රහණයේ යෙදෙන්න. ඒ දැඩිව ග්‍රහණය හිත කරන අතරෙදි මේ කයත් ඒකට යම් උල්පන්දම් දීමක් කරලා කයේ යම් යම් වෙනස්කම් හරහා අපි ඒ වෙනස්කම් හඳුන ගන්න හඳුන ගන්න ඒ කයේ ඇතිවෙච්ච ඒ ආතතිගත ස්වභාවය තැන් තැන් වල මේ කයේ තිබි ඇති වෙලා තියෙන තදවීම, හිරවීම ඒවා තේරුම් ගන්න තේරුම් ගන්න අපි අර හිතේ පහළ වෙච්ච ක්ලේශය පෝෂණය කරන්නේ නැහැ. ඒකට උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. ඒක වර්ධනය කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේ කයේම හිත පවත්වමින් මේ කයේ තියෙන ඇතිවෙච්ච ඒ වෙනස්කම් හඳුනා ගනිමින් කාලය ගත කිරීම නිසා හිතේ පහළ වෙච්ච ක්ලේශයත් දුර වෙලා යනවා. ඒ නිසා අපිට මේ කෙලෙස් දුරු කරගන්න විවිධ උපක්‍රම තියෙනවා. දැන් මේ කයම කෙලෙස් දුරු කරගන්න නැත්නම් හිතේ පහළ වෙච්ච කෙලෙස් හිතින් ඉවත් කරගන්න කයට අවධානය යොමු කිරීම කියන මෙන්න මේ ස්වභාවය ඊටාම වටිනා උපක්‍රමයක්. ඒ නිසා කෙනෙකුට පුළුවන් තමන්ගේ හිතේ පහළ වෙන කෙලෙසුන්ගෙන් අපේ හිත නිදහස් කර ගැනීමේ උවමනාවක් හිත කෙලෙසුන්ගෙන් තොරව පවත්වා ගැනීමේ උවමනාවක් අපිට තියෙනවා නම් ඒකේ යම් උපක්‍රමයක් වශයෙන් අපිට පුළුවන් මේ කය දිහා බලන්න. ක්ලේශයක් හටගත්ත වෙලාවේදී කය දිහා බලලා මේ කයේ ඇතිලා තියෙන මේ වෙනස්කම් තේරුම් අරගෙන ඒවා තේරුම් ගනිමින් ඉන්නකොට ස්වාභාවිකවම අර හිතේ හටගත්ත කෙලෙස් ප්‍රහාණය වෙලා යනවා. ඒ හිතේ හටගත්ත කෙලෙස් දුර වෙලා යනවා. එතකොට මේ කය අනුගමනය කරන නැත්නම් මේ කය ඇසුරු කරන හිතක් බෙහෙවින් ප්‍රයෝජනවත් හිතක් කියලා කියන්න පුළුවන්. මොකද අතන මෙතන යන හිතක් නෙමෙයි අරයා මෙයා ගැන සංසන්දනය කරගෙන හිත හිතා පැටලි පැටලි ಗುಣ දොස් හිත හිතා ඉන්න හිතක් නෙමෙයි මේ කයේම තැම්පත් වෙච්ච හිතක්. කයත් එක්ක යාළු වෙච්ච හිතක්. කයෙම ඒකාග්‍ර වෙච්ච සමාධිමත් වෙච්ච හිතක්. සැහැල්ලු වෙච්ච හිතක්. මේක පින්වත්නි අපි කරලා බලනවා නම් අපේ මේ කය කියන්නේ කොයිතරම්නම් ප්‍රයෝජනයක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. අපි හුඟක් වෙලාවට මේ කය භාවිතා කරලා තමයි වැඩියෙන් සෑහෙන කෙලෙස් ඇති කරගන්නේ. රාගයෙන්මත් වෙන්න ගිහිල්ලා, දේශයක් අවුලව ගන්න ගිහිල්ලා මේ කයම ප්‍රයෝගී කරගෙන ඒ ඒ අන්දමින් හැසිරෙලා මේ කය හරහම ලොකු කෙලෙස් පදාසයක් අපි ඇති කරගන්නවා. නමුත් අපේ නිවැරදි දෘෂ්ටි කෝණයකින් මේ කය දිහා බලනකොට අපි මේ බුදුහාමුදුරුව පෙන්නන ප්‍රතිපදාව ඔස්සේ මේ කය පරිහරණය කරනකොට මේ කයම ලොකු පරීක්ෂාගාරයක් පරිවේශනාගාරයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපිට මේ සංසාරයෙන් අත මිදෙන්න එක ප්‍රධාන දොරටුවක් බවට මේ කයපත් වෙනවා. මේ කයේ ලොකු ප්‍රඥාවක් අවදි අවදි කරගන්න තියෙන ලොකු ශේෂ්ත්‍රයක් බවට නැත්නම් සරසවියක් බවට මේ කයපත් වෙනවා. ඒතර මේ කය කියන සරසවිය අපි වාසය කරනවා නම් අපි ඉගෙන ගන්නවා නම් එතනින් ලොකු නුවණක් තමන්ගේම නුවණක් අවදි කරගන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැන් ඔන්න අපිට කමතහන් රසක් උගන්ලා තියෙනවා කොහොමද මේ කය ඇසුරු කරමින් කය ආශ්‍රය කරමින් මේ අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්නේ. කොහොමද අර ගෘහාශ්‍රිත කල්පනාවන්ගෙන් කාමයන් ඔස්සේම දුවන ගතියෙන් මේ හිත නිදහස් කරගන්නේ කොහොමද කියන එක මේ සූත්‍රය එහෙම ටික ටික එහෙම විස්තර කරලා දෙනවා. එමනම් අපි ඊළඟ මාතෘකාව ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරන එක ඊළඟ සතියට තියාගෙන අද මේ නව සීවතික නැත්නම් මේ ආකාර 9කින් විස්තර කරන අපේ මේ මියගිය සිරුර අපේම ශරීරයත් එක්ක සංසන්දනය කරලා බලන මේ භවනාව ගැන අපිට අපි සාකච්ඡා කළා. ඒ වගේමයි අනිකුත් මෙතෙක් අපි කතා කරපු අනිකුත් විවිධ කර්මස්ථානයන් ගැනත් අපි කෙටියෙන් මතක් කිරීමක් කරගත්තා.